ඒ මිතින් ඒ දේශනාවලියට දෙවෙනි ဒုတိ ය සූත්‍රය ဒုတိ ය සූත්‍රය ඉදිරිපත් කරගත්තට පස්සේ අපි මේ සූත්‍රයේ එක එක පාඩයක් දවසින් දවසේ දවසේ මාතෘකා කරගනිමින් මේ වෙනකොට දේශනා වාර හතක් විතර පවත්ලා තියෙනවා. අතන පසුගිය වාරේ අපි හම්බුනේ වෙසක් පොයේට ඉතින් ඉස්සෙල්ලා කරපු දේශනාව ඔය ත්‍ුතිය සූර්ය සූත්‍රය පදනම් කරගෙන. ඉතින් මේ සූත්‍රය පිළිබඳ කෙටි මතක් කිරීමක් අලුතෙන් ඇවිල්ලා බණහනායකේ අවබෝධය පිණිස මතක් කරොත් මේ ਸਰවඥාන්සේගේ දේශනා විලාසයක්. උන්වහන්සේ ඉස්සෙල්ලා උපමාවක් කියනවා ලෝකේ කාටත් තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ උපමේය කියනවා අපි ඒක කොහොමද අපේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කර ගැනීමේදී උපමා කරගන්නේ උපමේයයට ගන්න කියලා. උපමාව තමයි මේ ලෝකේ සිදුවෙන හැම දෙයක්ම පිළිවෙලට ජවනිකා කීපයකින් එකින් එක හේතුඵල සම්බන්ධකෙන් සිද්ධ අපි දකින්නේ එක සංසිද්ධියයි එක ජවනිකාවයි ඊට පස්සේ අපි ඔක්කොම තේරුම් ගන්න උත්සාහ කරාට අර හේතුඵල પરම්පරාව දැක්කේ නැත්තම් අපිට හිතා ගන්න බෑ සම්පූර්ණ චිත්‍රය. ඒ නිසා බයර දන්න පොඩි ජවනිකාව අල්ලගෙන ඒකට ඔක්කොම විස්තර සපයන්න හදනවා සීමිත සාක්ෂියතුව සීමිත නිරීක්ෂණයතුව ඒක නිසා අපේ විනිශ්චය කවදාවත් yaadෙන්නේ සර්වජන් වහන්සේ වෙනුවට විනිශ්චයකට එළඹෙන්නේ සම්පූර්ණ පසුබිම දැනගෙන. ඒ නිසා අපිට එක ජවනිකාවකින් එක සිද්ධියකින් ප්‍රමාණ කරන්න බෑ. ඒ බව පෙන්වන්න සර්වජන්සේ සඳහන් කරනවා මේ සූර්ය උදාව කියන එක තමයි දවසේ උදාව එහෙම නැත්නම් මේ ලෝකේ තියෙන හැමදේම ශක්ති ප්‍රභවය ඔක්කොම වෙලාව හැදිලා තියෙන්නේ දිශාව හැදිලා තියෙන ඔක්කොම සූර්යාට මුල් වෙලා මේ සූර්යා උදා වෙන්නෙත් නිමිති පහල කරලා එහෙම නැත්නම් මම එන බව මම එන බව දැනගනිලා කියලා කල්ැතුව පුබ්බ නිමිත්තන් පූර්වාංගම දේවල් පෙන්නනවා සූර්යස්ස බික්කවේ උදේතෝ ඒතම් පුබ්බංගමං ඒතම් පුබ්බ නිමිත්තම් මහන්නේ මේ සූර්ය උදාව පවා අවුරුදු කෝටි ගාණක් මේක සිද්ධ වුණාට ඒක සිද්ධ වෙන්නේ පූර්වංගම පූර්ව නිමිති ඇතුව හරියට නිකන් අරුණ වාගේ අරුණේ ඇවිල්ලා තමයි ඉර නගින්නේ ඉතින් ඒ වාගේ මේ ලෝකේ කවදාකවත් හදිසි කරදර කියලා જાතියක් නැහැ. ඒ ඔක්කොටම හේතු තියෙනවා. ඒ හේතුව දැක්කම තව ටිකකින් කරදරයක් වෙන බව තේරුම් ගන්න පුළුවන්. ඒකින් අපි සාමාන්‍ය ලෝකයේ ওই ස්පිරිතාල වල එහෙමනම් ආදිශ අනතුරු වාට්ටුවයි සාමාන්‍ය අනතුරු වාට්ටුවයි කියලා දෙකක් තියෙනවා. අනිකුත් හැම ලෙඩකටම රෝග මූලයක් තියෙනවා. එහෙම නැත්නම් විස බීජයක් තියෙනවා. ඒ විස බීජය අනුව තමයි ලිඩේ ඇති වෙන්නේ. විස බීජ එක රැක වෙච්ච එකක් නෙවෙයි. කාලයක් වැඩි අබ්බැහියට ගිහිල්ලා කාලයක් වැඩි අසුරට ගිහිල්ලා ඇති කරගන්න එකක්. ඒ නිසා හදිසිය ලෙඩ වුණාට පස්සේ තටබලා කෑ ගහලා විසాత බැඳගෙන අඬලා වැඩක් නැහැ. ඒකේ මුල ඇති වෙච්ච එකට තමයි වග කියනවා නම් අඬන්න දෙයක් නැහැ. ඊට පස්සේ හදිසි අනතුරු ගත්තොත් ඒක සංසාර රෝගෙට එන එකක්. මේ සාමාන්‍ය දිනදා ජීවිතේ කායික රෝග නෙවෙයි සංසාර රෝගයක්. ජාති ජරා ව්‍යාධි මරණ. ඕක ආවට පස්සේ ඊසාතපගෙන අඬනවා අල්ලපු ගෙදර මනුස්සයට වෙච්චාමත් අඬනවා දරුවන්ට වෙච්චාමත් අඬනවා. ඉතින් අපි හිතනවා අඬන තරමට මේ තේනියස තියෙනවා කැක්කම තියෙනවා අනුකම්පාව තියෙනවා. හැබැයි කියන දින අඬන තරමට තක తీරු කියලා තමයි. මට අවුරුදු 25 වෙනකොට ඒ අපච්චිගේ විയോഗයේ සිද්ධ වුණා. ඒ මම බොහොම ළඟින් ඇසුරු කරලා උදව් කරපු නිසා මේකෙදී ඇඬුවා කියන්නේ ඕගොල්ලන්ට හිතන්න හම්බෙන්නේ නැහැ මං අඬපු හැටි. මුළු ඇඟම දාඩිය දාලා ඇඬ ඇඬ වැටෙනකොට මගේ සරම දෙකට පැනනවා. වෙන කෙනෙක් වෙදිකාලක් ගෙනලා එතුව මට කලන්තය හැදෙනවා, පනේනවා, අඬනවා. හැබැයි මට යටින් තේරෙන මොකද්ද බොරුවක් යන බවත්. ඒ ජීවිතේ තියෙන පස්සේ ඉතින් පස්සේ ඒ දවස්වල මේ සුමේද මට වන්දනේ තාපස කෙනෙක් අපේ ගමට ගියාට පස්සේ මම දැකලා නෙමෙයි එයා කිව්වා මේ කවුරු හරි නැති වෙච්චාම අඬන්නේ වෙච්චි පාඩුවේ තරමට තමයි කිව්වා මට වහ කණ්ඩ හිතුණා අඬන කියන වචනෙන්ම කියනවා ඔබ නැතුව කොහොමද ඉන්නේ අනේ කියලා කියන්නේ වෙච්චි පාඩුවට තමයි ඉතින් මට හිතුවා මේ අක්ෂා මේ පපුවට දැමලා යනවා වගේ මට බැන්නට මට නෙමෙයි මම දැකලා නෙමෙයි කියන්නේ මම ඉතින් ආයෙ කල්පනා කර ඇත්තටම අඳනකොට මට එහෙම පාඩුවට දැල්ුවේ නැත්තම් අපච්චිට තියෙන දරු තේම අතරද කියලා. බෝන් මෝඩගම්මයි. මෝඩගම්මයි. ඉතින් ඒක නිසා මේ කොළඹ හැම මැරිච්චාම අඬන කට්ටිය මීගොමින් ගෙන්නනවා. නැත්නම් ලැජ්ජයිනේ ගෙදර කට්ටියට යන්නේ නැහැ ඉන්න නොයකපු ඉන්න වෙනම බීලා අඬන කාන්තාවෝ ඒගොල්ලෝ ඇවිල්ලා කියන අඬහැරේ කියලා අඬනවා. කියලා දුක් ගැනවිල කියලා අඬනවා. ඉතින් ඒ වගේ අපි ඔය මොන හරි කරදරයක් කළා අඬවපාන්නේ අනේ ඇයි මට මේක වුනේ? මම මේ හරි අහිංසක කෙනා මට මේක වුනේ කියලා කියන්න දුන්නේ නිකන් අපි කවදාකවත් මේ පෙරදි ජීවන රටාවක් ගිහිලා වරද්දගත් එකක් කියලා අපිට තේරෙන්නේ නැහැ. නමුත් සරුවචන් වහන්සේ ගාව එහෙම අපිව නලවන්න පිනවන්න ඕන කමක් නැහැ. මේ ලෝකේ හදිසි අනතුරු කියලා જાතියක් නැහැ. විශේෂම විපස්සනාවේ නැහැ. විපස්සනායි හරියටම පෙළපතක් තියෙනවා. සිද්ධි પરම්පරාවක් තියෙනවා. ඒ සිද්ධි પરම්පරාව ගෑනුන්ටත් එකයි පිරිමින්ටත් එකයි. පැවිද්දට එකයි පැවිද්දට එකයි හේතු තියෙනවා නම් ඵලයිනවා. ඒකට අපි දන්නේ මම එහෙම කිසිම හේතුවක් මම කරලා නැහැ. ඇයි මට මේ නපුරු ඵලයක් ආවේ? ඇයි මට මේ දේ උනේ කියලා අපි ඉෂාත බඳගෙන ඇඬුවට සර්වචනාංශ අපි දිහා බලලා අඬන්නේ නැහැ. ඒ නිසා සූර්ය උදා වෙන්නත් හේතුවක් තියෙනවා පූර්ව ලක්ෂණයක් තියෙනවා පුබ්බංගමක් තියෙනවා අරුණු නගිනවා අරුණ නැගලා ලංකාව වගේ රටක විනාඩි 30කට පස්සේ සූර්ය උදාව සිද්ධ වෙනවා ඒ වගේම තමයි ਸਰවචන්සේ සඳහන් කරන බුල කොච්චර ප්‍රාර්ථනා කරත් Tamanට බෝධි අංග පහළ වෙන්න Taman මේ කරන කටයුත්ත නිවනට බර වෙන්න නිවන දිහාට නැමෙන්න පූර්වංගම දේවල් තියෙනවා. ඒක වුණාට පස්සේ තමයි නිවන ලැබෙන්නේ. එහෙම නැතුව මේ පැතුවට, පිංකම් කරාට ආශා වුණාට ලැබෙන්නේ නැහැ. අර ඔක්කොම තියන මේ හේතු සපයන්න ඒ හේතු සපයනකොටත් සමහර තැන්වල සර්වචනanse ඒක හේතු කෝපෙ ඉන්නවා මෙන්න මේකයි ආසන්න හේතුව කියලා. නමුත් ඒකත් සමහරලාට බහු හේතුකයි නමුත් ਸਰවචනංශයේ අවබෝධයේ පිණිස හේතු සියල්ලෙහිම ප්‍රධාන එක පෙන්නනවා මෙතන පෙන්නන්නේ වගේ ඒක හේතුකව ඒව මේව කෝබික්ක වේ සත්තන්නම් බොජ්ජංගානං උප්පාදාය ඒවං පුබ්බ නිමිත්තං ඒතං පුබ්බංගමං යදිදං යෝනිසෝ මනසිකාරෝ ඒ නිසා මේ බෝධිහංග පහළ වෙන්න අපිට යෝනිසෝ මනසිකාරේ තියෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරේ තියෙන කෙනාට විතරයි බොජ්ජංග බුද්ධියට සින්න වෙලා අධිකාරී ශක්තියක් ඇතුව මගේ කියලා කියන්න පුළුවන් විදිහට පහළ වෙන්නේ ඒ නිසා යම් කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් මෙනෙහි කිරීම. එහෙම නැත්නම් දේවල් දිහා සම්ප්‍රදාන කූලව නොවි රැඩිකල් වාදී විදියට විප්ලවීය විදිහට කල්පනා කරන්න පුරුදු වෙච්ච කෙනාට විතරයි අපි මේ වඩන ධර්ම බෝධියට නැඹුරු වෙන්නේ. අනික නැත්තම් අපි මේ සංසාරේ වඩා ගන්න කරන වැඩ විතරයි වෙන්නේ. සාසනිකයේ යෝනිසමස්කාරයෙන් තොරව කරන සෑම කටයුත්තකදීම දැන හෝ නොදැන සංසාරේ වැඩෙනවා. යෝනිසමස්කාරයෙන් යුක්තව වැඩ කළත් වැඩ නොකළත් සංසාරේ කෙටි වෙනවා. ඒක නිසා අපි දැනගන්න ඕනේ සංසාරේ කෙටි කරන මේ බොජ්ජංග කියනවල් පහළ වෙන්නේ මනුෂ්‍යගේ හිතේ තමයි. අන්නේ පහළ වෙන්නේ ඉස්සලා ඒ පුද්ගලයාටම මානසිකාරයේ පහළ වෙනවා නුවණට බර. අයෝනිසෝ නෙවෙයි යෝනිසෝ මානසිකාර. ඒ නිසා මානසිකාරය කියන එක හැම කෙනෙකුටම තියෙන එකක්. ඒක යෝනිසෝද අයෝනිසෝද නුවණද මෝඩකමද සම්ප්‍රදාන කූල ක්‍රමයේද රැඩිකල් වාදී ක්‍රමයේද කියන එක මාරුව තමයි අපේ ජීවිතයේ සිදුවෙන පරිණාමය. බුදු දැක්ක කියන්නේ ඒකට. ධර්මය දැක්ක කියන්නේ ඒකට. සංඝය දැක්කයි කියන්නේ ඒකට. සිල් ලකින්නේ ඒකට. ඒ නිසා මේ ලැබිච්ච මේ ත්‍රිවිධ රත්නය, ඔබේ අපේ සීලය අපි ඉස්සෙල්ලා දැනගන්න ඕනේ යෝනිසෝමනසිකාරයේ පිට මෙහෙවගත්තොත් යෝනිසෝමනසිකාරයේ විසින් අපේ හිත බොජ්ජංග වලට හරවනවා. බෝධි අංගයට හරවනවා. එතකොට අපි මේ කරන පින්කම් සංසාර සැපපන දාන නෙමෙයි කරන්නේ. ඒකට අපි කියනවා පාරමිතා ශීර්ෂයෙන් කරනවායි කියනවා. සංසාර පැත්තෙන් කරුවම සාර්ථක වෙනවා. ආගමික ජීවිතේ සාර්ථක වෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක තමයි ආගම කියන්නේ. නමුත් ධර්මය කියන්නේ ඒ කරන දේ පාරමිතා ශීර්ෂයකට වැටෙනවා. තල්ලු කරලා දානවා ඕපනයික ගුණයෙන් පර ලෝකෝත්තර පැත්තට. තාම ලෝකෝත්තර වෙලා නැහැ. හැබැයි තමයි තේරෙනවා ඉස්සර වගේ මේ පිංකම් කරන්නේ ලාභයට සත්කාරයට සම්මානයට සිලෝකයට නෙවෙයි. මේක මමයේ මේක මාගේ මේක මගේ ආත්මය කියා ගන්නට නෙවෙයි. මේ හේතුඵල ධර්මයේ තේරුම් ගණ්ඩායි එතන මේ දුක කියන එක තේරුම් ගණ්ඩායි කියන එක වැටහෙන්න පටන් අර ගන්නවා. ඒ වැටහෙන්න පටන් ගැනීම සහ යෝනිසමස්කාරයේ පහළ වීම දෙකම අහම්බයක් මේ සංසාරේ. කදාකව සැලසුම් කරලා කරන්න බෑ. අපි කරගෙන කරගෙන යනකොට අපිට කල්යාණ මිත්‍රෝ ලැබීම, සද්ධර්මයේ ඇහිීම, යෝනිසමංස්කාරයේ පහළ වීම වගේ දේවල් අහඹ දෙයක්. ඒක නිසා හරි සුන්දර දෙයක් මේක. හරිම සාහිත්‍යයට බර දෙයක් මේක. సౌందర్యාත්මක දෙයක් මේක. ඉතින් ඒ නිසා බුද්ධ ඥානචි බය නැතු ඕන කෙනෙකුට කියනවා, "ඇවිල්ලා බලන්න මේක කරන්න. මොකද මේක හරි සුන්දරයි." යම් තැනක යෝනිසමස්කාරය පහළුනොත් ඒක හිතනවා අනේ ලෝකෙ සියල්ලට පහල කරන්න නැත්තම් කියලා. අනේ ඔක්කොටම මේ ලෙඩේ බෝ කරන්න නැත්තම් කියලා හිතනවා. ඒ නිසායි ඒ ඉපස්සික කියලා සර්වචන්සි මේ ධර්මයට කතා කරන්නේ. ඉතින් ඒක නිසා අපි මේ ධර්ම දේශනාවේ අද දවසේ බලාපොරොත්තු වෙන්නේ අපි මේ යෝනිසමස්කාරය සහ බොජ්ජංග බෝධි අංග බෝධියට නැමිච්ච බවයි සාකච්ඡා කරන්න යන්නේ. එතකොට මේ බෝධියට නැමෙන අංග බෝධි අංග හතක් පොඥංග වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා ඒක මේ කවුරුත් වගේ දානවා ඒක සති සම්බොජ්ජංගේ පටන් ගත්තේ අපි ඉස්සලාම එහෙමයි තමයි මේ ධර්ම දේශනාවලිය පටන් ගත්තේ ඊට පස්සේ ධම්ම විචේ වීරි පිටිය පීටිපස්සාදී විදිය සමාධි ධම්ම විචේ විරිය පීටිපස්සාදී අන්තිමට උපේක්ෂාවෙන් ඉවර වෙනවා ඇත්තටම කියනවනම් ගිය වෙසක්කේට ඉස්සලා ධර්ම දේශනාවේදී අපි මේ උපේක්ෂා සම්බොජ්ජංගියම තමයි ඉතරහට ගත්තේ. නමුත් මට හිතුණා ඒකම තා පොඩ්ඩක් ඉස්සරහට අද දවසෙත් අපි විග්‍රහ කරගනිමු. අද දවල් අපි සාකච්ඡා කරපු ප්‍රශ්නත් එක්ක බලනකොට කොච්චරක් දුරට භාවනා කරන කෙනාට ඒ විදිහට උපේක්ෂාව පිළිබඳ අවබෝධයක් අවශ්‍යද? Tamange කමඨහන Tamanටම සුද්ධ කරගන්න. ලේසි වැඩක් නිසා නෙවෙයි මම මේ කියන්නේ. නමුත් සමහර ඇත්තන්ට ඒ තරම් තීක්ෂණ බුද්ධිය තියෙනවා. කුශාග්‍ර බුද්ධිය තියෙනවා. ඉතින් ඇත්තන්ට ධර්ම දේශනාවත් ඒකට කමඨාන් සුද්ධ කිරීමක් වෙනවා. ඒක නිසා අපිට ධර්ම දේශනාදී බලාපොරොත්තු වෙන්නේ යෝනිසමනස්කාරයත් උපේක්ඛාගෙන සම්බොජ්ජංගයත් අතර තියෙන නෑ සම්බන්ධකම. ඒකට මම මේ තාක්කල් මේ කරගෙන යන ආධ්‍යාත්මික ජීවිතයේ මේ දෙකට යාවෙන විදියට මේ දෙක වැඩෙන විදියට මම කොච්චර ක්‍රියාත්මක වෙලා තියෙනවද කොයි කොයි පැතිවලින් මට ඒක තව දියුණු පවුණු කරගන්න පුළුවන්ද? ඒකට කියනවා අනුග්‍රහ කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ සියලු කටයුතු පටන් අරගන්නේ මේක පිළිබඳ දැනුමෙන් තමයි. මේක පිළිබඳව පොතේ දැනුමෙන්. මූලධර්ම දැනුමෙන්. නමුත් අපි දැක්ක කමඨාන් සුද්ධ කරනකොට මේ මූලධර්ම දැනුමම යෝගාවචරයට කරදරයක් වෙලා බරක් වෙලා පහන අවුල් කරන තැනකුත් තියෙනවා. ඉතින් එතකොට මේ දැනුම ඉදිරි ගමනට කොහොමද උදව් කරන්නේ දැනුම අවුලට කොහොමද උදව් කරන්නේ කියන මේ දෙක නිසා අපිට එක පාරෙන් එක බණකින් මේක තේරුම් ගන්න බෑ. එනේන අත්දැකීම බලලා තමන්ට ලැබෙන බලප්‍රෝජනීය පවා භාවනා ප්‍රතිඵලයේ පවා ප්‍රශ්නයක් කරගන්න වෙලාවක් අපට තියෙනවා. භාවනා ප්‍රතිඵලයේ නිසා උනන්දුවක් දහිතක් ඇති වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මේ දෙක තමයි මම කියුවේ මේක අහම්බයක්. ඒ නිසා අපි බහතෝරුන් දරුවන් වාගේ අහිංසකව මේකට නැවත නැවත යෙදිලා වෙන විදිහට කියනවා මාන්නේ පැත්තක තියලා. මමියා පැත්තක තියලා. තණ්හාව පැත්තක තියලා දෙවෙනි භාෂාවක් ඉගෙන ගන්න වැඩි හිටියෙක් වාගේ නැවත නැවතත් මේක කරන්න ඕන. අන්නේ කිරීමේදී මේ යෝනිසමස්කාරය සහ උපේක්ෂාව අතර තියෙන සම්බන්ධය සලකා බලන්න යන්නේ. ඉතින් ඒ අනුව උපේක්ෂාව ගත්තොත් මේ උපේක්ෂා વિશે පමණක් ඔය විසුද්ධි මාර්ගය වගේ පොත ලියන යුගයට එනකොට දස ආකාරයකින් විස්තර කරලා තියෙනවා. උපේක්ෂාව 10ක් අපේ තේරවාද ශාස්ත්‍රයේ සඳහන් කරන නිසා අපිට පේනවා උපේක්ෂාව පිළිබඳ අර්ථකථනය පවා උපේක්ෂාවේ නිර්වචනයේ පවා දවසින් දවස මාරු වෙනවා. ඒක පරිණාමයකට ලක් වෙනවා. ඒ පරිණාමයට ලක් වෙනකොට Taman අද ඉන්නේ මේ වගේ තැනකය මේ උපේක්ෂාවම මේට වැඩිය මේරුවාට පස්සේ වඩා යෝනිසමනස්කාරයට බර වුණාට පස්සේ කොහොමදයි ක්‍රියාත්මක වෙන්නේ දැන් මම පහු කරගෙන ආපු උපේක්ෂාවල් කොහොමද කියන එක තාර්කිකව ඉගෙන ගන්න කෙනාට සුතමේ ඥානයක් වෙනවා ඉතින් ඒක නිසා මේ උපේක්ෂාව කියන මාතෘකාවට කීප පැත්තකින් බැහැ ගන්න පුළුවන් බෞද්ධ පිරිසකට ඔය රූප ධ්‍යාන ගැන කතා කරනකොටත් පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියලා හතරවෙනි ධ්‍යානය උපේක්ඛාව තමයි ඉස්සර වෙලා තියෙන්නේ උපේක්ඛා සතිපාරිශුද්ධින් චතුත්ථ ඥාන සමාධි කියලා තමයි සර්වඥාන්සේ සම්මා සමාධි විස්තර කරන්නේ. එතකොට අපි කිව්වොත් මේ රූප ධ්‍යාන හතර දිගේ කල්පනා කරන සමත යෝගාවචරය දැක්කොත් අත්දකින්නවනම් සම්බන්ධ වෙනවනම් ඒකේ පළවෙනිම ධ්‍යානගත වීම නැත්නම් ධ්‍යානයේට සමවැදීම එහෙම නැත්නම් අර්පණාවට බැස ගැනීම කියලා කියන්නේ තමන් ඉදිරියෙන් තියාගත්ත අරමුණට ස්මෝල් ලෝකෙම අමතක කරලා අරමුණට බැස ගන්නවා. අරමුණට විතර්කේ නගිනවා. අරමුණට නිමග්න වෙනවා. ගේවා දිනවා. මෙන්න මේ වචන සර්වචන්සේ සඳහන් කරනවා. ඒ නිසා අපි ඒක මේ සමතේ විස්තර කරන මේ විදිහට විපස්සනා පැත්තෙන් උත් කියන්න පුළුවන් යම් චිත්තක්ෂණයක අපිට ඕනේ අරමුණේට හිත ගෙහිලා යා හොඳටම යෝනිසමනස්කාරයෙන් දන්නවනම් මගේ හිත වෙන තැනක නෙමෙයි මෙතනයි තියෙන්නේ කියලා යෑම එකක් ගිය බව දැන ගැනීම තව එකක්. ආන්නේ දෙක ආවට පස්සේ ඥානේ ආඩ්‍ය වීමක් වෙනවා. මෙන්න මේ ආඩ්‍ය වීම යකඩෙන් බාල්දියක් හදලා ගැල්වනයිස් කරා වගේ. ගැල්වනයිස් කරලා පස්සේ කායි මලකට කන්නේ කාලයක් යකඩ ගතිය නැතුව එළිය තියන්න පුළුවන්. අන්න වගේ මේ පන්නරේ තැබීම යෝනිසෝ මානසිකාරයෙන් පන්නරේ තැබීමටම කිට්ටු අර්ථයක් දෙනවා මේ සතිය සම්පජඤ්ඤයෙන් තෙඩ ගන්න එක. එනිසා විපස්සනා පැත්තෙන් යනකොට සති සම්පජඤ්ඤ කියලා වචන දෙකක් අපි පාවිච්චි කරනවා. සති සම්පජඤ්ඤයේ මේ ප්‍රඥා චෛතසිකේ කතා කරන ඥාඥ කියලා කියන්නේ ඥාණයට එතකොට යෝනිසෝ මනසිකාරයත් ඥානය දෙන දිහාට යන්න පුළුවන් නැත්නම් ඥානේ කඩන දිහාට යන්න පුළුවන්. ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියනවා ඥානේ කඩන බාධා කරන පැත්ත මෝඩකම මෝඩකමින් කල්පනා කිරීම. ඥාණයෙන් කල්පනා කිරීමට කියනවා නෝනින් කල්පනා කිරීම කියලා යෝනිසෝ මනසිකාරය කියලා. ඒ නිසා අපි මෙහෙම ගනිමු අපි හතර ඉරියව්වක ගත කරනවා කියලා දල වශයෙන් ගත්තොත් ඇත්තටම කිව්වොත් අපිට ඉරියව් 84000ක් තියෙනවා. මේ ප්‍රධාන ඉරියව් හතර තමයි මේ හිටගෙන ඉඳගෙන නිදාගෙන මේ ඇවිදින්න කියලා කියන්නේ. මේ හතර ඉරියව්වේ ගත කරන වෙලාවේදී මම ඉන්නේ මේ ඉරියව්වේ කියලා දැනගන්න වෙලාව මම ඉන්නේ මේ ඉරියව්වේ කියලා අවබෝධ කරගන්න වෙලාවේදී ඒක ප්‍රත්‍යක්ෂ කරන්න නම් හිත සතිමත් වෙලා තියෙනවා. මම දැන් ඉන්නේ ඉඳගෙන මම ඉඳගෙන ඉන්න බදන්. ඊට පස්සේ සාපේක්ෂව මම හිත ගන්නවා සක්මන් කරනවා මම දන්නවා දැන් ඉඳගෙන නෙවෙයි මම ඉන්නේ හිටගෙන කියලා. එතකොට ඒ කෙනා මේක සතිය දන්නවා මම ඉඳගෙන ඉන්නකොට තියෙන සතිය සහ හිටගෙන ඉන්නකොට තියෙන සතිය මේක සම්පජඤ්ඤයක් වශයෙන් ප්‍රත්‍යක්ෂණය කරන්නේ සම්පජඤ්ඤයක් වශයෙන් මේක තාවුරු කරගන්නේ ඉඳගෙන ඉන්නකොට Tamanට වැටහෙන දේ හිටගෙන ඉන්නකොට වැටහෙන දේෙන් වෙන් කරලා නිරවුල්ව කියන්න පුළුවන් නම් ඒ කෙනාට විතරක් නෙවෙයි ළඟ ඉන්න කෙනාට කියවෙක හරියට මෙයා හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දන්නේ හීනකින්වත් මත් වෙලාවත් නිදිමතේ නෙවෙයි හොඳ අවදියකින් මෙන්න මේ මේ ස්පර්ශ නිසා හිටගෙන ඉන්නකින් ඉඳගෙන ඉන්න එක වෙන් වෙනවා මෙන්න මේ වගේ ඉරියව්ව අසයෙන් මේ හතරේ වෙනස් වීම දැක ගන්නවා නම් දැක ගන්නා සුළු මෙහෙවීමක් තියෙනවා නම් දැක ගන්නා සුළු භාවනා ශිල්පයක් හික්මීමක් ශික්ෂාවක් තියෙනවා නම් ඒක නාට මේ සතිය වඩන්නේ ඉඳගෙනම ඉන්න ඕනේ කතාවක් නෑ හිටගෙන හිටියත් ඇවිදිමින් හිටියත් නිදාගෙන හිටියත් ඉන්න ඉරියව්වට සහිත ගන්න පුළුවන්කම තදබල කායික මානසික රෝගයක් නැති කෙනෙකුට තියලා ලැබිලා තියෙන ලොකු භාග්යක් ගත්තට පස්සේ මේ තමන්ගේ මේ කයේ හිත ලෙඩක් නැති කෙනාට තමන්ගේ ඉන්න ඉරියව්වට හිත ගන්න ලැබීම තමයි සාසනය කියන්නේ ඒක තමයි අපිට තියෙන වාග්ය නැත්නම් භව සම්පත්තිය ඒ නිසා ඒ බව දන්නකම ප්‍රමෝදයක් කරගන්න දන්නවනම් ඒ බව දන්නකම ප්‍රීතියක් කරගන්න දන්නවනම් පස්සද්ධියක් කරගන්න දන්නවනම් සම්පජඤ්ඤය තියෙන කෙනාට විතරයි මේ පීචි පස්සද්ධි පහළ වෙන්නේ. අනිත් කෙනාට තේරෙන්නේ නැහැ මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවට දන්නේකේ වටිනාකම මොකද්ද කියලා තේරෙන්නේ. ඒ කෙනාට කල්පනායනේ මීට වැඩි හොඳයි දඹදිව ගියා නම් මීට වැඩි හොඳයි අටපිරිකර කරක් පූජා කරා නම් ඒ අටපිරිකර මේ ටෙට්‍රන් කොට නම් ඊට වැඩි හොඳයි. එහෙම නැත්නම් මොනවද මේ දවස්වල කටන පිංගම් කියනකොට හතියට තියෙනවා මේ අර සිවුරු මේ සිවුරු ඉතින් මේව ගැන කල්පනා කරනවා මිසක මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගැනීම ඊට වඩා පිංකමක් කියලා කියන්න ගියාම ලංකාව විපස්සනා එකවත් කැමති වෙයිද දන්නේ මම මේක කියනවාට එතකොට එවැනි තාර්ක එවැනි විප්ලවීය චින්තනයක් මේ manussකමක් ලැබිලා එයාට දෙන්න බැරිම જાතිය තමයි බෞද්ධයා. මොකද බෞද්ධයාට උනේ පින්කම් කියලා මොනද කරන්න. මේ නිකන් ඉඳගෙන ඉඳීම පිනක් කියලා හිතන්න කැමති නැහැ. ඉඳගෙන ඉන්න ඇතිනික නෙමෙයි මම මේක ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්නවා දන්නවා. හැබැයි මේ අනිත් ඔක්කොම පින්කම් වලට වැඩිය මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්න සම්පජඤ්ඤය තියෙනවා නම් අඩු ගානේ පරිසරයේ ශබ්ද දූෂණයවත් අඩු වෙනවා කියලා මම කියනවා. දඟලපු ගමන් කච කචේ. තින්කම කිව්වොත් ලවුඩ් ස්පීකර් එකක්. ගෝසාවක්. අපි මේ නිස්සද්දතාවයට ගරු කරන සරුවච්චන්හන්සි කියපු ධර්මයට අද මොකද වෙලා තියෙන්නේ? මේක සද්දට දාපු තරමට පිංකම් වෙනවයි කියලා ඔන්න එක පැත්තක් පටන් අරගන්නවා. ඒකට තව බෙර ගහන්න ගෙජ්ජි වල්ලන්න පුළුවන් නම් තව වැඩි වෙනවයි කියලා තව කට්ටියක් පටන් අරගන්නවා. ගෝසාව එක එක පැති ලින්ක් කරගන්න පුළුවන් ලොකු පින්කමක් කියලා පටන් ගත්තට පස්සේ එවැනි පරිසරයක හැදිච්ච කෙනෙකුට මේ ඉඳගෙන ඉඳිල්ල ඉඳගෙන ඉනකොට දන්නකම පින්කමක් කියලා කියන්නේ ගියාම එයාට තේරුම් ගන්න බැරිකම අපි තේරුම් ගන්න ඕනේ. දැන් අනුන්ගේක පැත්තක දාන්නකෝ. Taman මේ ඉන්න ඉරියව්ව Taman දැනගන්න පුළුවන්කම මිනිස්සුෙකුට විතරක් තියෙන දෙයක්. බුදුබණ කහව කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා මම ඊයට වැඩිය අද චිත්තක්ෂණ කීයක් ඒ විදිහට දැන ගැනීම සඳහා ඉඳගෙන හිටියද ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගත්තද කියලා බැලුවොත් අන්න එක වැඩෙනවනම් අපි කියනවා යෝනිසෝමනසිකාරය වැඩෙනවා සති සම්පජඤ්ඤය වැඩෙනවායි කියලා. ඉතින් මේක අපිට කියලා දෙන්න වෙන්නේ මේ පුණ්‍ය ශේෂ්ඨ මාත්‍රකාව යටතේ, ශීර්ෂය යටතේ, කුසල ශීර්ෂය යටතේ. එතකොට මෙතන කෙරෙන කුසලය යමක් නොකර සිටීමෙන් ලබන එක. ඒ නිසා කිරීමෙන් ලබන කුසලයේ සහ නොකිරීමෙන් ලබන කුසලයේ කියලා දෙකක් තියෙනවා. ඇත්තටම තියෙනවා. ඒකින් වඩා දක්ෂ මේ පෙට්‍රෝල් වියදම් කරන අතපය කඩාගෙන රණ්ඩු සරුවල් කරගෙන ගෝස කරගෙන කරන පින්කමද එහෙම නැත්නම් මේ අකිරියෙන් කරන පින්කමද කියලා බැලුවොත් යෝනිසෝමනසිකාරී තිපෙකනට ඉච්චර ඒකේ ප්‍රශ්නේ උත්තරේ ඉච්චර දුර නැහැ අයෝනිසෝමනසිකාරය තියෙන එකනට මේක විසඳ ගන්න අමාරු නිසා යා ගොඩක් ප්‍රශ්න අහනවා පින්කම වඩා දියුණු කරගන්න උත්ම් කරගන්න මේ පාට කීයක් තියෙන්න ඕන සද්ද જાති කීයක් තියෙන්න ඕනද ගඳ જાති කීයක් තියෙන්න ඕන රස જાති කීයක් තියෙන්න ඕනද පොට්ටබ්බ જાති කීයක් තියෙන්න ඕනද කියලා ඉතින් මේක වර්ගීකරණය කරනවා අර සරල ප්‍රශ්න දන්නේ නැති නිසා ඒ මදිවට යම් කිසි කෙනෙක් අකිරියෙන් පිංගම් කිරීමේ යෝනිසමනසකාරය තුව වාඩි වෙලා ඉන්නකොට කියනවා අර මනුස්සයාට කිසිම සාසනෙක හැඟීමක් නැහැ අතක් පිට ඇඳක් බැඳගෙන පැත්තකටලා වාඩි වෙලා ඉන්නවයි කියලා. ඒ මනුස්සයා ආසරණයි අනාතයි. දැන් මේ සරුවච්චන් වහන්සේ වැඩ ඉන්න කාලේ මාස 3කින් මම පිටිනම් පානවා කියලා සරුවච්චන් වහන්සේ ප්‍රකාශ කරා. කරපු දවසේ මහ පොළොව දෙදර්ලා ගියා. ඊට පස්සේ කට්ටිය මම හිතන්නේ මේ උඟ දෙක කිඳ ඇති එතන මේ තොරණ ගහන්නේ කොහොමද? ආදාහණය කරන්නේ කොහොමද? කට්ටියට කියන්නේ කොහොමද ඊමේල් වලින් දැනුම් දෙනවා තව මාස තුනකින් ආදාහණය කරනවා ඉන්න වැඩ හෝ ගාල වැඩ. ධම්මරතන කියන ආමතුරු කෙනෙක් අධිෂ්ඨානයක් ගත්ත කාමරයකට ගිහිල්ලා ਸਰවඥාන්සේ මාසුණකින් බෙන්නම් පාන ඊට ඉස්සෙල්ලා මම රහත් වෙන්න ඕන. මේ ශාන්සේ දන්නෙත් නෑ මේ කට්ටිය අහු බැඳගෙන වැඩ කරනවා. මේ කට්ටියගේ සබාවට එන්නෙත් නෑ. ටිකට භවනා කරනවා පස්සේ අර දඟලන පිංකම් කාරෙන්ට කඩි ගාය ඉවසන්න බෑ. අර අනී මේ පනාදීන ඉන්න පිරුණා මාස තුනකින් පිරුණා පාන පුදුරචන්නාචර කියලා නඩුවක් දැම්මා. අසවල් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ගැන කිසිම තැකීමක් නැහැ. කිසිම හැඟීමක් නැතුව අපේ කිසිම පිංකමකට සම්බන්ධ වෙන්නේ නැතුව කාමරේට වෙලා ඉන්නවයි කිය. ඉතින් සරුවචන්නාචරට පිරුණා පාන්නත් නැහැ නඩුව කතා කරා. ධම්මරතරට ඉන්නේ කිව්වා. මේ කට්ටිය එදින්නම් දිග නඩු ලයිස්ට්ුවක් කියලා කිව්වා. අවල් දවසේ අවල් රැස්වීම තිබුණා තොරණ ගැහිමි සම්බන්ධව ඒක කොමිටි අය මේගොල්ල ඒ රැස්වීමට මේ හම්සු ආවේ නැහැ. ඊගාව කට්ටිය තිබුණා මේ ඊමේල් යවන්නේ කට්ටිය මේකේ නායකයා මෙයා ඒ රැස්වීමට ආවෙත් ඉතින් දිගට දිගට තියෙන නඩුක. ඊට පස්සේ පුත්‍රයන්වහන්සේ ධම්රතන හම්බුන ගාව මේ කිව්වා ඔක්කොම ඇත්තද කියලා. ඉතින් අර හම්සු මේ අවුල් කරගන්න දුක එහෙමයි ශාංශය. ඇත්ත. ඒකට අර කට්ටිය කිව්වා ඒකනේ අපි කිව්වේ. ඕකනේ කිව්වෝ බලන්න කිසිම හැඟීමක් නැහැ. චෝදනාවට ආය කට උත්තර නැහැ බරපතල වැඩ ඇතුව සිත දඬුවම් දෙන්න ඕනේ. නමුත් බුදු ඥානසේ විනිශ්චයට එළඹිලා නැහැ. බුදු ඥානසේ වදම්රතන චෝදනා බාරගත්ත කට උත්තරේ මොකද්ද? බුදු ඥානසේ කලබල මොනක්වත් ඊට සික සංස්පන් අධිෂ්ඨානයක් ගත්තා. ඔබ ආචරණ තියෙන ලොකුම ගෞරවය තමයි උභාසන කරන ලොකුම පූජාව තමයි උභාසන පිරිනවම් පාණ්ඩ ඉස්සලම රහත් වෙන්න ඕනේ කියලා. ඒ නිසා මම පූර්ණ කාලිනව භාවනාවට බෙලමුණ බුදුරන්සේ සාදු සාදු සාදු කිව්වා. ඒ පින්කම් කොමිටු වල හිටපු කට්ටිය වෙන්න ඇති මං හිතන්නේ මේ ඉන්නේ දැන්. මොකද කොළඹට ආවොත් ඒක හොඳට පේනවා. සැලසුම්. අර සංවිධානයේ මේ සංවිධානයේ අරක කරන්න මේක කරන්න සංවිධානය කරනකොට බණක් භාවනා කරන මනුස්සයා ඇහැට වැටිච්ච කුණක් වගේ පේන්නේ. කනේ වහපු කිනිතුල්ලෙක් වගේ පේන්නේ. බුදුමජ පැත්ත කරලා බණක් බහන යකිරියන්නේ කරන්නේ. නමුත් සරුවචනාංශි කිව්වේ ඒ මනුස්සයා විතරයි අදි කුසලයක් කරන්නේ. මේ ධම්ම රතන කරන විදියට ආදර්ශයට අඩ වැඩ කරන්නේ ඊගොව මේ පිංකම් කරන්නන් නටන්නන් මල් ගද පිසුන් අරගෙන දඟලන මිනිසුන් නෙවෙයි මාව පුදන්නේ ප්‍රතිපදාවෙන් පුදන කට්ටිය කියනවා. ඒක ප්‍රතික්ෂේප කරන්නත් ඕගොල්ලන්ට බෑ. බුදු බුදු ආමර කිපේ ඉතින් අන්න එතන තියෙන උපේක්ෂාව ගත්තහම යමක් කරලා පෙට්‍රල් පුච්චගෙන අඬබඩු කඩාගෙන රණ්ඩු සරුවල් කරගෙන තෝතෝ වරපල ගියාගෙන කරලා පිංකනොත් මේ අඛිරියෙන් කරන පිංකනොත් දෙකේදී මේ අඛිරියෙන් කරන පිංකම සද්ද තරංග සද්ද දූෂණය වෙන්නේ පරිසර දූෂණය වෙන්නේ හිත චිත්ත දූෂණය වෙන්නේ ඒකකට හිතනමඬ කුච්චර අධිෂ්ඨාන ශක්තියක් ඕනේ කොච්චර උපේක්ෂාවක් ඕනේ. ඒ මොකද ප්‍රධාන දේ එකක් නිකන් තිබ්බ ගමන් ශරීරය අඬනවා. නටන්න නම් මෙයා බ්‍රේක් dance දාන්නද උඩරට නටුන් නටන්න පාතර නටුන් නටන ගෝ මෙයා කිසි කතාවක් නැතුව නටනවා. ඒක තනක හිටපන් කියන්න බෑ. අමාරු. දෙක මේ බුද්ධ අහංකාරය ඇවිල්ලා කොනහනවා. හැඟීමක් නැහැ. පැත්තකටලා වාඩිලා ඉනවා. අර පිංගමට සම්මාදම් කෙරුවේ නැහැ. මේ පිංගමට ආවේ නැහැ කියලා මේ කරන කටයුතු නිසා සමාජික වශයෙන් කෙනේනවා. ඇතුළෙම වුණත් කෙනේනවා. මේ කෙනෙහිලි දෙකම තියෙද්දි. තව එක චිත්තක්ෂණයක් වාඩි වෙලා ඉන්න මනුස්සයා තුළ තියෙන උපේක්ෂාව තා යෝනිසෝමනසිකාරය දිහා බලනද මේ ඇතුළෙන් දඟල දඟලින් නිසාසෝ පිටින් ලැබෙන චෝදනා නිසා නැගිටලා ගිහිල්ලා මේ පිංකම් වලට සහභාගී වෙන මනුස්සයාගේ තියෙන අයෝනිසෝමනසිකාරය දිහා බලනකොට අනුන්ට ආරූඪ කරන්නේ නැතුව Taman Tamanට ආරූඪ කරලා බලන්න මම ඉන්නේ කොයි පාරද කියලා. යනුන්ට ආරූඪ කරන අපි නිදර්ශනයක් මතු කරගන්න නැත්නම් කාටවත් ගහන්න කරන්න නෙමෙයි. අපි ආවේ පාරදිගේ තමයි. නමුත් ඉස්සරහට ඉස්සරහට කුසලයෙන් අධි කුසලයට යන්න, වංක මාර්ගයෙන් ඍජු මාර්ගයට යන්න, වංක මාර්ගය දැනගන්න ඕන. බුදුචානන්සේ වංක මාර්ගය පෙන්වන්නේ ගෝමූත්‍ර මාර්ගයේ විදියට. එහෙම නැත්නම් චන්ද්‍ර වංකයේ විදියට. පස්සේ දවසේ හඳේ නියපොත්ත වගේ තියෙන වං ඒ වංක චිත චපල හිත. වංක මාර්ගයේ ඍජු මාර්ගයේ වෙන එක. ඒ නිසා අපිට අර වංක මාර්ගයේ ගිලා ඍජු මාර්ගයට යනකොට යෝනිසමනස්කාරය අවශ්‍ය වෙනවා, උපේක්ෂාව අවශ්‍ය වෙනවා. ඒ විදිහට ගිහිල්ලා මම පැයක් නැත්නම් පැය භාගයක් නැත්නම් විනාඩි 5ක් හරි කය හොල්ලන්න නැතුව තියාගෙන ඉඳලා මම මේ හිටපු එක තමයි මුළු සංසාරෙම කරපු ලොකුම පීම කියලා ප්‍රමෝදේ පහළ වුණා නම් සතුට පහළ වුණා නම් ඒ පුද්ගලයා මේ ශරීරයේ ඇතුළත මට මේ මේ විනාඩිය ගත කරන්න අරමුණු වෙච්ච එක නිමිති වෙච්ච එක වෙනදාට වඩා ඇසුරු කරන්න වෙනවනේ වෙනදාට වඩා ඒක ගැන ස්වභාවික ලක්ෂණ ගති කියන්න පුළුවන් ගතියක් එනවනේ මේ ශරීරයත් එක්ක ඇසුරු කරනකොට ශරීරයත් එක්ක මිත්‍ර වෙනකොට ශරීරයත් එක්ක ආද වෙනකොට ආන්න ඒක සතුටින් ප්‍රකාශ කිරීම තමයි කමටහන් වார்த்தාව කියන්නේ ඒක නැතුව මේ කයට හිත සමාදාන සතුටින් සමාදානෙන් ඇතුල් කරලා ඒක ප්‍රමෝදයකටපත් කරගන්න ඇති ගමන ආධ්‍යාත්මයේ ඇත්තේ නෑ. ආධ්‍යාත්මික නැතිවෙන් පටන් ගන්නවා. මෙතනදී ප්‍රමෝදය ඇති කරගන්නව වෙනුවට ඇඟෙන් එන අමාරුකම් නිසා අපි කනස්සලු බවටපත් වෙනවා. සැක පහල කරනවා. අනතු අනතුරු ගතියකටපත් වෙනවා. එහෙම නැත්නම් කට්ටි ඇවිල්ලා කියනවා ඔහොම ඉදලා නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. කීයක් හරි පින් කටේට දාපන්. අපිට සම්මාදමක් දීපන්. නැත්නම් අහවල් වැඩේ කරපන් කියලා රට්ටු ඇවිල්ලා දඟලනකොටත් Tamanට පොඩි බාහිර සමාජික වශයෙන් සැකයක් එනවා. අන්නේ දෙකම විදලා ඉක්මනට පුළුවන් තරම් ප්‍රමෝදයක්. ඉස්සරහට යන්න තරම් තරුණ ප්‍රීතියක් ඒ කෙනාට ආව තියෙනවා නම් ඒ කෙනා එක උපයන්නේ දඟලලා නෙවෙයි කයට හිත ගැනීමෙන්. ඊට පස්සේ ඒ කයේ හිත নিমগ্ন වෙන්න නම් මේක අනුමත කරන්න එපා මේක පිළිගෙන යන්න එපා මේකට කැමැති වෙන්න එපා අන්නේ කැමැත්ත කුසලයේ තියෙන අධි කුසලයේ තියෙන මේ කැමැත්තට අපි කුසල ඡන්දය කියලා කියනවා ඒක අකමැත්තට කාම ඡන්දය කියලා කියනවා කාම ඡන්දය කියන්නේ විවිධාකාර දේවල් එක අරමුණක වැඩි වෙන වැඩි චිත්තක්ෂර ගානක් ඉන්න එක නෙමෙයි. ඉරියව් මාරු කරනවා විවිධාකාර දේවල් කරන එකට කියනවා කාමච්ඡන්දේ කියලා. ඒක ඉරියව්කට ඉන්න නම් ඒ ඉඳීම කුසලයක්, ඒ ඉඳීම දක්ෂකමක්, ඒ ඉඳීම ප්‍රමෝදයක්, ඒ ඉඳීම ප්‍රීතියක් පාටපත් කරගන්න මේ පුද්ගලයා තුළ පෙරදැක්මක් තියෙනවා. ඒ පෙරදැක්ම ඇවිල්ලා ඒකට නිමග්න වෙච්ච වෙලාවේදී අපි දවල් කතා කරා වගේ සර්වචන්සේ සඳහන් කරන තමන්ගේ ශරීරයේ තියෙන සෛලයක් සෛලයක් පාස තමන්ට තේරෙනවා වර්තමානයේ මගේ හිත පවත්වන්න මේ ශරීරයෙන් නිකුත් වෙන හැම සංඥාවක්ම හැම දැනීමක්ම සතියට අරමුණු කරගත්තට පස්සේ යාර තේරෙනවා මගේ හිත මේ හැම පිරිකෙව් කරගත්තා වූ මේ කය ඇතුලේ පවතින පිට නෙවෙයි මේ හිත පවතින වර්තමාන අතීතය අනාගතේ නෙවෙයි මේ හිත පවතින වෙන කෙනෙක් ගැන නෙවෙයි Taman ගැන කියන දැනීමත් ඒ දැනීම පිළිබඳ සතුටත් දෙක එකතු වෙච්චහම පේනවා පිරිච්ච ගතියක් සන්තුෂ්ටි කරගතියක්. සම්පatti කරගතියක්. අන්නේ සම්පත්තිය තමයි සාසන සම්පත්තිය කියන්නේ. ඒක තියෙන මනුස්සයාට ඒක වැඩිවන තමයි භාවනා කරනවා, බහුලීගත කරනවායි කියලා කියන්නේ. ඉතින් උඟ දිනකොට අමාරුයි අර යෝනිසමංස්කාරය නැති කෙනාට සැපසේ වාඩි වෙලා ඉනකොට මේ ශරීරයේ අස්පනා අපිට දැකිය හැකි සැපත්. එහෙම නැත්නම් වැඩ කර්මාන්තයක් කළ ඉස්සරහට ලබන්න තියෙන සැපත් මේ දෙකෙන් ඉස්සරහට ලබන්න තියෙන සැප කියන්නේ හීනයක් විතරයි. ඔප්පු වෙච්ච නැති එක. ඉතින් ඒකට තටබන මිනිස්සයා කියන ඔහොම ඉඳගෙන ඉඳලා නම් තොලකට වේලා ගන්න මේ මෙත් පිඟා ගන්න හැමද මොන කරපන් කියලා. ඔය මේ බුදුන් අදහනවා නම් ධර්මය අදහනවා නම් සංඝය අදහන කියනවා දැඟලුවත් සැප ලැබුණත් ඔබ දන්නේ විඳින හැටි. මම මේ චිත්තක්ෂණේ විඳිනවා. වර්තමාන මොහොත විඳිනවා. මෙන්න මේක තමයි බුදු දානන්ත අපිට දීලා තියෙන්නේ වර්තමාන මොහොතේ හිතේ ගැනීම නිසා ඇතිවන ප්‍රමෝදය. අන්නේ ප්‍රමෝදයට নিমগ্ন වෙච්ච චිත්තක්ෂණය සමත පැත්තෙන් සමත ප්‍රධාන පඩවෙනි කර්ම ධානයේ වශයෙන් සඳහන් කරනවා. ඒ ධානය ලැබිච්චාම විතක්ක ਵਿਚාර පීචි සුඛ එකක් ගතා කියලා බරපතල ධානාංග පහක් වරදපද නම් පහක අයිතියක් අපිට ලැබෙන අතර කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච කියන බරපතල අකුසල කර්ම පහක් නැති වෙනවා. චිත්තක්ෂණ මට්ටමෙ වෙන්න පුළුවන් විනාඩි මට්ටමින් තප්පර මට්ටමින් කෝකින් හරි වෙන්න පුළුවන්. ආන් ඒ විදිහට මේ ජීවිතය අපි මේ ගත කරන මේ කෙලෙස් බරිච්ච ජීවිතේ තැන් තැන් වල මේ පරිඋත් ทาน කෙලෙස් නැතුව ගත කරන්න පුළුවන්. ඒ දේ විතරමයි මරණ මොහොතදී අපිට උදව් වෙන්නේ මේ කුමන නැටුම් කෙලි කොපට සිනාදා. මේ නැතුන් සරුවල් මොකක්වත් ඔය මැරෙන්න මොනේ නෑ මැරෙන්න කිට් වෙනකොට නෑ. එකක්වත් නෑ. නමුත් අර ලැබෙන දේ ඒ අතීතවතරත් උදව් කරනවා ඉදිරියටත් යනවා. ඒ නිසා ජීවිතේ විදිහට සකස් කරලා පළවෙනි ධ්‍යානෙට ගිය කෙනාට තේරෙනවා මේ Tamanට අරමුණක හිත පිහිටනවා අරමුණ මොකද්ද කියලා දන්නවා. ඒ නිසා ප්‍රීතියක් සුඛයක් පස්සද්ධියක් තියෙනවායි කියලා ඒ බව වැටහෙන්න පටන් අර ගන්නකොට කියන්නේ ධානයක ඉන්නකොට ඒක ඇතුළේ තියෙන මේ ධානාංග ටික වැටහෙන්න පටන් ගන්නකොට යාට තියෙනවා මේ පහ නිසා මට හුඳ සාධාරණ කල්පනාවක් තියෙනවා නීවරණ පහ නැහැ මේ පහ තියෙනකොට නීවරණ ඉන්න වෙයි දෙක දෙකක් ඊට පස්සේ මේක හුරු වෙනකොට මේක පුරුදු වෙනකොට පළවෙනි ධානය ඉන්නකොට තේරෙනවා මේ නීවරණ ටිකට උදව් කරා ආව මේ විතක්ක ਵਿਚාර කියන චෛසික දෙක විශේෂයෙන්ම දඩබ්බර වෙන්න පටන් ගන්නවා. හුරු වෙන්න වෙන්න එක දඩබ්බර වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒගොල්ල මේ ශාරීරිය සීමා කරගෙන ඉන්න සීමාවෙන් එළියට පයින්න හදනවා. නිකන් ලොකු වෙන දරුවෝ තොටිලෙන් එළියට පයින්නවා වගේ. ගෙදර ජනේලෙන් එළියට පයින්නවා වගේ. එතකොට තේරෙන පටන් අර ගන්නවා අර තිබුණු ප්‍රමෝදය, අර තිබුණු සම්පatti කරගතිය ඇති කරන්න උදව් කරපු විතක්ක ਵਿਚාර දෙකම නැතිකරන්න කලබල කරනවා. ඒ නිසා මේ දෙකෙන් තොර ප්‍රීති සුඛ ඒකගතා සහිත ප්‍රණීත ධානාංග සහිත දෙවෙනි ධානයට යන්නේ යෝගාවචරයා මේ අද්දකීම් රාශියකින් මිසක් නිකම්ම හිතගෙන අදිස්ථාන කරන මට්ටමකින් නෙවෙයි. කුප්පයන්ඩෝ ඒක වශී කරන්න ඕන. ඊට පස්සේ මේ ප්‍රීතිය මුල් කරගත්ත දෙවෙනි එකට ගියාට පස්සේ අර විතක්ක ਵਿਚාර කරපු ඒ කඩප්පුලි නොකෑමන දහවතුරා පට්ටබඳුරු වැඩි ප්‍රීතිය කරන්න පටන් ගන්නවා. එතකොට ඒ වලිගෙත් කපලා දානවා. ඊට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ සුඛේ තියෙන තාක්කල් මනාපමනාප දෙක තියෙනවා. දැන් ලොකු ඉසස් තැනක මේ සුඛේ නිරාමිෂ සුඛයක් ආගමික සුඛයක් ආධ්‍යාත්මික සුඛයක් ඒක වුණත් තිබුණොත් මනාපමනාප දෙක තියෙනවා මට මනාපමනාප දෙකේ තියෙන භයානකම තේරුම් අරගෙන නැති කිරීමේ අදහසින් තේරුම් අරගෙන උපේක්ඛා ඒකග්ගතා සහිත හතරේ ධ්‍යාන ඥාම ඔන්න උපේක්ඛා කියන වචෙන් අපි කිට්ටු කරනවා. මෙතෙන්ද ගියාට අනිද්දාසිය ආය භාවනා කරනකොට ආයෙත් විතක්ක ਵਿਚාරවල උදව්ව ඉල්ලන්න වෙනවා ප්‍රීතිය උදව්ව ඉල්ලන්න වෙනවා ඊට පස්සේ ඉහළට යනකොට යනකොට ආයෙසට මේව ප්‍රතික්ෂේප කරන්න වෙනවා එතකොට තේරෙනවා මෙවුවා මේ අතරමඟදී හම්බ වෙන උපකරණ ආයුධ ටිකක් මිසක්කා මෙවුවාගේ ස්ථිර නීති ගතියක් නැහැ මේ විදිහට රූප ධානවල තියෙන මේ උපේක්ෂාව තේරුම් ගන්න එකම භ්‍රම විහාර උපේක්ෂාවකුත් කියලා තියෙනවා මෙත්ත කරුණා මුදිතා උපේක්ෂා විදියට ඒකෙදි ওই දින මෛත්‍රිය අතහැරියේ නැත්තම් කරුණාවට යන්න බෑ කරුණාව අතහැරියේ නැත්තම් මුදිතාවට යන්න බෑ මුදිතාව අතහැරියේ නැත්තම් උපේක්ෂාවට යන්න බෑ ඉතින් අපි මෛත්‍රිය ගැන හයියෙන් කතා කරනවා කියලා කියන්නේ කරුණාවේ ගුණ තේරුම් අරගන්නේ මුදිතාවේ ගුණ තේරුම් අරගන්නේ උපේක්ෂාවේ තේරුම් අරන්නේ එතෙන්ට යනකොට අර කියන මුල් මුල් ඒවා අතහැරෙනවා. ඒ අතහරින්නේ නරක නිසා නෙවෙයි. ඊට වඩා හොඳ එකක් හම්බ වෙන්න නිසා. අන්නේ හොඳ ඉදිරියේ නෑ වඩා හොඳ ඉදිරියේ හොඳ අතහරින දෙයට මේ යෝනිසමංස්කාර කියන වචනේ කියන්න පුළුවන්. සම්පජඤ්ඤය කියන වචනේ කියන්න පුළුවන් මේ විප්ලවීය චින්තනය කියලා කියන්න පුළුවන් අද මේ පිංකම් කරන අයට වෙලා තියෙන්නේ වඩා හොඳ ඉදිරියේවත් Tamange හොඳ අතාරින්න කැමති නැහැ. ඒක නිසා ඊයත්තන්ගේ දියුණුවට ප්‍රධාන බාධාව Tamange හොඳ ටික තමයි. වඩා හොඳ පෙනිපෙනි බදාගත්ත උපයාගත්ත හොඳෙහි ඇලි ගලී වාසය කරනවා. මේකට කියනවා භාවනා රතිය භාවනා අරතිය කියලා. තණ්හාව වගේම චපල වංචනික ෂට ගුණයක් තමන්ගේ ගුණ ටිකට බැඳෙන එක. වඩා හොඳ ගුණ පේන්න තියේදී වඩා හොඳ කල්යාණ මිත්‍රෝ ඉඳදී වඩා හොඳ ගැඹුරු ධර්ම තියේදී වඩා හොඳ සීල අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා තිබියදී අර තමන් හදා වඩාගත්තු හොඳ ටිකේ බැඳෙන එක නිසා වඩා හොඳට ය아가න්න බැරි වෙනකොට ආයෝනිසමස් කාට වැඩනවා. එයාට කවදාවත් උපේක්ෂාවට යන්න හම්බෙන්නේ නැහැ. එයාට කවදාකවත් ජීවිතය තුළ පරිණාමයක් ලබා ගන්න හම්බෙන්නේ ඉදිරි ගමනක් වෙන්නේ නිසා හැම වෙලාවෙම මතක තියානින්න හොඳ මිනිහට විතරයි වඩා හොඳ පේන්නේ. හොඳ මිනිහා කියලා කියන්නේ නරක මිනිහාට වැඩිය හොඳ කෙනෙක්. නමුත් එයා ඒ වඩා හොඳ වෙනුවෙන් කැප වෙන්නේ නැතුව හොඳට ඇලෙනවා නම් ආයෙ යාට ඕනියම් කරන්න කවුරක්වත් ඕනේ නැහැ. වෙනවා අපායක් ඕනේ නැහැ. විහිං අල්ල ගන්නවා. අන්න එතනදී මේ වඩා හොඳ විශේෂ හොඳ පවා පාවාදීම ආගම අතහැරලා ධර්මයට යෑම කියලා කියනවා. ඒක ටිකක් අමාරුයි. අමාරු මොකද පොදු ජනතාවක් වශයෙන් සමාජයක් වශයෙන් ආචාර ධර්ම වල ඉන්නකොට පිරිස ආගමට බඳින්න ලේසි. හැබැයි ඒගොල්ලන්ට ධර්මය අතහැරෙනවා. ආගමේ ඉඳලා ධර්මයට යනකොට සෙනගත ඇරෙන. Taman තනි වෙන්නේ. අමාරු. ඒක අමාරු. ඒක බලවත් විදියට අමාරු වෙනවා ගිහි ජීවිතය ගත කර නැත්තම්. ඊටත් වැඩිය බලවත් අමාරු වෙනවා හරියන මිනිස්සුන්ට. ආගමන කටයුතු හරියන කට්ටිය ඉන්නවනේ. පින්කම් එහෙම හොඳට කරන්න තේරෙන කට්ටිය ඉන්නේ. කරන කරන වැඩක් හරියන මිනිස්සු ඉන්නේ. ඒගොල්ලන්ට හරිම අමාරුයි. නිසා ඒව නතර වෙන්න කියනවා සාප කරන්න හදනව නෙවෙයි. තමයි දැනගන්න ඕනේ හොඳ මිනිහට විතරයි වඩා හොඳ කියන එක පේන්නේ. ඒ වඩා හොඳ පේනකොට හොඳට හොඳ පාවා දීලා ਉਹ වඩා හොඳ ටැනිකන ඕපනයික ගතිය. එහෙනම් හොඳින් වඩා හොඳ වීම කුසලයේ අධි කුසලයක් වීම චිත්ත භාවනා අධි චිත්ත භාවනා කිරීම ප්‍රඥා භාවනා අධි ප්‍රඥා භාවනා කිරීම මේකට යෝනිසෝ මනසිකාරේ නැත්තම් එයා ඔක්කොටම අnder බලන ඉතින් මම හොඳ කෙනෙක් නෙවෙයි මම මේ මේ දේවල් හොඳ කරනවානේ. මම මේ විදියට උපයාගත්ත හොම් අමාරු හොයාගත්ත හොම් දක්නේ තියෙන්නේ. ඇයි මේ කතාරින්නේ කියලා. නමුත් එයා හිතට තට්ටු කරලා බැලුවොත් එයාට ඊට වඩා හොඳ එකක් පෙනිපෙනිතියෙදි ඒක මගාරවන්න තමයි. ඒකට තියෙන බීතිකාවල තමයි මේ හොඳේ බැඳෙන්නේ. ඒකට ආයෝනිසමනස්කාරය කියනවා. ඒ යෝගාවචරයට උපේක්ෂාවක් ලැබෙන්නේ. යාර තමන්ගේ හොඳ ටික පෙන්වන්න අඬ හැරපෑම එහෙම නැත්නම් අඟ උස්සන එක, අයියා වෙන්න හදන එක, අක්කා වෙන්න හදන එක, මුදුන වෙන්න හදන එක, ගරු වෙන්න හදන එක පෘතජනයක් අතර නැති කෙනෙක් නැහැ. හැම කෙනෙක් ගාම තියෙනවා. මේ ධර්මයට ගිය කෙනා ඒක පැත්තක තියලා තේරුම් අරගන්නවා. ධර්මයට යනකොට ඒ ලැබපු දේවල් නරක නැහැ. කියන්නේ අපි උපයාගත්ත සීල සමාධි ප්‍රඥා කීර්ති නම නරක නැහැ. නමුත් මේත් එක්ක ඉදිරියට යන්න බෑ. ඒක බිම තියන්න ඕන ගතියක් තියෙනවා. తాවකාලිකව බිම තියන්න ඕන ගතියක්. එතකොට යාට තේරෙන්න පටන් ගන්නවා. එnde එnde එnde එnde තමන් භාවනාවට ඉදිරියෙන් තියාගත්ත අරමුණ පවා ශිව් වෙන්න පටන් ගන්නවා. ඔය චතුත් ධ්‍යානෙ යනකොට සිද්ධ වෙන්නේ අර ගොරෝසුර තිබුණ ආනාපානේ පවා සිුම් වෙනවා. ඒ සිුම් වීම අගය කරනවායි කියලා කියන්නේ ප්‍රතිපදාවේ දියුණුව අගය කිරීමක්, කෙලෙස් අඩු වීම අගය කිරීමක්, උපේක්ෂාව අගය කිරීමක්. කාමාරුයි. උගදිනුවට පේන්නේ එළිය තියෙන තැනක ඉඳලා අඳුරට ගියා වගේ. උගදිනුවට පේන්නේ දන්න කියන තැනක ඉඳලා උඳන් තැනකට ගියා වගේ. උගදිනුවට පේන්නේ මේ කියන්න පුළුවන් විස්තර කරන්න පුළුවන් තැනක ඉඳලා විස්තර කරන්න බැරි තැනකට ගියා වගේ. උගදිනුවට පේන්නේ මේ හොත්තට පේන මමයා ඉන්න තැන ඉඳලා මමයා නැත් තැනකට ගියා වගේ. ඉතින් මේක නිකන් සාමාන්‍යයෙන් කියන්න තියෙන්නේ බෝම්බේ බැඳකට පයින්න කෙනෙක් වගේ තමයි. සිව්සයිඩ් බෝම්බ. එහෙම නැත්නම් මේ මොනවද කියන්නේ සිව්සයිඩ් බොම්බින් වලට? සීදී නැතා ගන්න. ඉතින් කවුද කැමති වෙන්නේ ඒකට? කට්ටියට ඕනේ මේ gediya පිටින් තියාගෙන නිවන් යන්න. මේ දරුවෝ ටිකත් එකතු කරන අල්ලපු ගෙදෙට්ටත් අඬහැරේ පාගෙන නිවන් යන්න හදන්නේ. එතකොට ඉතින් නිවන් නෙවෙයි වෙන මොකක්ද නම් හම්බ වෙයි. සෞපේක්ෂාවට යනකොට ඒ තමන් උපේන ලද සපේන ලද සියලු ලාභ සත්කාර සම්මාන සිලෝක පොඩ්ඩකට පැත්තකට තියන්න පුළුවන් ගතියක් තියෙන්න ඕනේ. ඒ වගේම යාට තියෙන ප්‍රතිපදාව ඉදිරියටනක් තියෙනවා. කෙලෙස් අඩුතනක් තියෙනවා. උපේක්ෂාතනක් තියෙනවා. එනේ මේ උපේක්ෂාව මේ යෝගාවචරෝ දකින්නේ කම්මැලිකමක්, නීරසකමක්, ඒකාකාරීකමක්, නිදිමතක් විදියට. එතකොට යාට පේන්න පටන් අර ගන්නවා මේ භාවනා කරනකොට ඒකාකාරීකම ආපු නැති එක්කෙනෙක්වත් මේ පරිපරික්ෂදෙට භාවනා කරනකොට නීරසකම් පහළ වෙච්ච එක්කෙනෙක්වත් මේ පරිශුද්ධි නෑ. සැක පහළ වෙච්ච නැති, බය පහළ වෙච්ච නැති, අනිශ්චිත පහළ වෙච්ච නැති. එතකොට අපි කරන්නේ පිටිපස්සට ඇවිල්ලා දන්න තැන පටල වෙන්න හදනවා. අර නොදන්න තැනට යන්න තරම් පෞරුෂත්වයක් නෑ. යෝනිසමස්කාරයක් නෑ. සම්පජඤ්ඤයක් නෑ. ප්‍රතිපදා විදිරියක් පිළිපෙඩිත් පස්සට එනවා. කෙලෙස් අඩු තැන තියෙද්දිත් කෙලෙස් සහිත තැන බැඳෙනවා. ඉතින් මේ වගේ ගැටලු කර ප්‍රශ්න කර තැනකදී ਸਰවඥාන්සේ මේ සූත්‍රයේදී යෝනිසෝමනසිකාරය තමයි ඉස්සරහින් පෙන්වන්නේ පූර්වංගම විදියට මේක ඉස්සලා සූත්‍රයේදී කල්යාණ මිත්‍යක් පෙන්වනවා මේ වගේම පූර්වංගම විදියට කල්යාණ මිත්‍යා කියන්නේ ඔන්න ඔය ප්‍රශ්නට මුහුණ දීලා ගිය කෙනෙක්. යා නොදන්න ශේෂ්ත්‍රයට ගිහිල්ලා තියෙනවා. යා මේකේ ප්‍රතිපදා ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මෙයා ඊට වැඩිය කෙලෙස් අඩුතනකට ගිහිල්ලා තියෙනවා. නෑ මේට වැඩිය කම්මැලිකම නීරසකමට මෝහන දීලා ඒක ආධ්‍යාත්මයක් කරගෙන තියෙන එක සුඛයක් කරගෙන තියෙන එක ප්‍රසාදයක් කරගෙන තියෙන එක සති සම්පජඤ්ඤයක් කරගෙන තිනවා හැබැයි මමත් ඉන්නේ එයා ළඟම නැති වුණාට සෑහෙන පියවර ගානක් ගත කරලා මටත් තියෙන්නේ ඒකමයි කරන්න ඕනේ කියලා ඒ පේන කල්යාණ මිත්‍යෙක් නොහිටියොත් අපි අර උපේක්ෂා පැත්තට යන ගමන අඩු වෙනවා යෝනිසමස්කාරේ නොතිබුණොත් අපි යන්නේ නෑ මෙතන මේ අපි කියන වචනේ තිල්ලලස් කරන්න වෙනවා. මේක සාමූහිකව යන්න පුළුවන් තැනක් නෙවෙයි. මට විතරයි යන්න පුළුවන්. මම දැන් මෙතන කියන උපමානේ දන්න කෙනාට විතරයි යන්න පේන්නේ. යන්න යන්න ඉදිරියට යන්න යන්න නොදන්න ශේෂ්ඨයක වැටකුටුමයින් නැති ශේෂ්ඨයකට යන නිසා හැම තැනකදීම බය පහළ වෙනවා. හැම තැනකදීම අනිශ්චිතතාවය පහළ වෙනවා. හැම තැනකදීම සැක පහළ වෙනවා. හැම තැනකදීම අනතුරුදායක බව පහළනවා. අන්න එතනදී තමයි තේරුම් ගන්න පුළුවන්. يعني මට බුදුන් කෙරේ ශ්‍රද්ධාව තියෙනවද? ධර්මයේ කෙරේ ශ්‍රද්ධාව තියෙනවද? සංඝයා කෙරේ ශ්‍රද්ධාව තියෙනවද? අනිතික මම සීලේ කැඩෙන්නේ නැහැ නේ. කොච්චර අනතුරු වුණත්, නිදිමතාවක්, කම්මැලි වුණත් සතිය තියෙනවනේ. කියන මේ ටික ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකට අපි යෝනිසමංස්කාරය කියලා කියනවා. මේකට අවස්ථා, මේකට ප්‍රස්ථා, මේකට සිද්ධි එක පරියන්කයක් ඇතුළත 10 15ක් ලැබෙනවා. මේ කම්මැලිකම ඉදිරියපත් වෙනවා. මේ නීරසකම ඉදිරියපත් වෙනවා. මේ සැකේ ඉදිරියපත් වෙනවා. අන්න එතනදී මේ සැකය, මේ කම්මැලිකම රාගයේ අනිත් පැත්ත බව, විරාගයේ බව, භාවනා ප්‍රතිපලයක් බව මේක සතියට අල්ලන්න පුළුවන් බව මේ තියෙද්දි පාවානෝදී ඉදිරියට යන ගතිය තියෙනවා නම් ඔන්න යෝනිසමංචකාරය කියලා කියනවා. අපි ඒකට සම්පජඤ්ඤය කියලා කියනවා. ඉතින් හැමදාම අපි ටිකයි ඉස්සරහට යන්නේ. ටිකක් ඉදිරියට යනවා කියලා දන්නේ නැති ශේෂ්ත්‍රයට පොඩ්ඩක් ගිහිල්ලා ආපහු වෙනවා. හෙටත් දන්නේ නැති ශේෂ්ත්‍රයට ගිහිල්ලා ආපහු වෙනවා. එන්නේ ශේෂ්ත්‍රයේ ද්‍රව්‍යයට වැඩි අද්‍රව්‍ය වැඩි. ධාතු වලට වැඩි අවකාශය වැඩි. හැප්පෙන දේවල් වලට වඩා හැප්පෙන්නේ නැති දේවල් ගැඩිය වැඩි. ආස්තිකයට වැඩිය නාස්තිකේ වැඩි. ඒ නිසා යමක් නැති පාළු කම්මැලි නීරස තැන නාස්තික ප්‍රඥප්තියේ පිළිබිබුවක් බව දැනගෙන සතිය තියෙන මිනිහට විතරයි එතෙන්ට යන්න පුළුවන්නේ සද්ධාව තියෙන මිනිහට විතරයි එතෙන්ට යන්න පුළුවන්නේ සීලය තියෙන කෙනාට විතරයි එතෙන්ට යන්න පුළුවන් වෙන්නේ මයිලඟ මේ තුනක් තියාගෙන මේ බය නිසා පස්සට එන්න තරම් නෑ මම ඉදිරියට යන්න ඕනේ කියන එක තමයි බොජ්ජංග කියලා කියන්නේ ඒකට මේ දෙවන්නේක් සාක්ෂි කරගන්නේ බුදුන්ව සාක්ෂි කරගන්නේ ධර්මියව සාක්ෂි කරගන්නේ. සංඝව සාක්ෂි කරගන්නේ. තමන් ළඟම තියෙන සීලය, තමන් ළඟම තියෙන සද්ධාව, තමන් ළඟම තියෙන වීරිය මේ එන අනතුරුදායක තැනේදී ඉදිරියට ඉදිරියපත් වෙන්න යන්න පටන් ගත්තොත් හැප්පෙන්න මොකක්වත් නැහැ. සැකකරන මිනිහට ආනන්දවත් වෙන සටන පාවා දීලා ආපහු ගෙදෙට්ට යනවා. ආපහු හිටපු තැනට යනවා. ඒක තමයි අරතිය කියලා කියන්නේ. ඒ තමයි අයෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. ඉතින් අපි සාමාන්‍යයෙන් ඒ දිහා කියන මේ දන්න යකා හොඳයි නොදන්න යකාට වැඩිය කියලා අපි ආප්තෝපදේශ හදාගන්නව මැට්ටන්ගේ කතා. බුදුහාමුදුරන්ගේ කතා නෙවෙයි. something is better than nothing කියලා කියනවා. කතේ something එකක් තියෙනවා හොඳයි නැති එකට කියලා. පුදුජනස කියනවා something වලට වැඩි හොඳයි nothing කියලා. ඉතින් හොඳම වැඩේ තමයි something එක තියාන බුදුහාමුදුරුවෝ විසිකොල්ල දාන්නේ. ඒක තමයි වෙන්නේ. සම්තිං එක වෙන්නේ බුදුහාමුදුරු විශ්ි කරනවා අපි. දවසේ පැය කීයක් බුදුහාමුදුරු විශ්ි කළාද අපි ගත කරන්නේ දවසේ පැය කීයද බුදුහාමුදුරු එක ගත කරන්නේ. දවසේ පැය කීයක් අසතියෙන්ද ගත කරන්නේ දවසේ පැය කීයක් සතියෙන්ද ගත කරන්නේ. සතියෙම සඳහා ඉස්තෝදානාගනයිල වාඩි වුණාට පස්සෙත් කොච්චර චිත්තක්ෂණ කීයද අපි සතියෙන් ගත කරන්නේ කියලා බලන්න අපේ ඉත අදින්නෙම බල්ලා අසුචියට අදිනවා. කබරය බලුකුණට අදිනවා වගේ බුදුන් පැත්තක දාලා මේ සම්තිං එකට යනවා. දන්නේ යකාගේ පැත්තට යනවා. මොකද දන්නේ යකාගේ පැත්තේ මම අයියානේ. මම අක්කානේ. මම මුදුනනේ. මම නායකයානේ. ඉතින් ඒ නිසා අසුචි ගොඩක් උඩක් කමන්නේ උඩ ඉඳයි බලන්නේ. දන්නේ කනේ. ඉතින් මේ තේරෙන බුදුරජාණන්සේ අසුචි කියනම පාවිච්චි කරනවා. ඉතින් එහාට මේ නොදන්න වුණත් එතනදී සද්ධාව කුළු ගන්නේනවා නම් වීර්ය කුළු මේ සීල කුළු ගන්නවනම් සතිය කුළු ගන්නවනම් අන්නේ කඩාගෙන යෑමේදී ඒ යෝගාවචරය යනවා යම් ප්‍රමාණයකට උපේක්ෂාවකට ඒ උපේක්ෂාව අර යෝනිසමංස්කාරයෙන් තමයි ගොනු ආරම් දෙන්නේ සත්පුරුෂයා තමයි ගොනු ආරම් දෙන්නේ ඒ උපේක්ෂාව උපරිම තැනට ගියාට පස්සේ අපි සඳහන් කරනවා සංඛාර උපේක්ඛාව කියලා. සංඛාර උපේක්ඛා කියලා කියන්නේ චේතනා නැහැ. සියලු චේතනා વિશે සියලු ප්‍රාර්ථනා વિશે සියලු සංස්කාර વિશે සියලු සකස් කිරීම વિશે උපේක්ෂා වෙනවා. ඒකට බුදුහාමර පෙන්නේ ඇහැ තිබුණට පොට්ටෙක් වගේ හිටපන්. කනට ඇහුණට බීනෙක් වගේ ඉඳලා බලපන්. හතර පහට හයිය තිබුණට කොන්ද පැන්නේ නැති මිනිස්සු වගේ හිටපන්. මේ බලාන ඉන්නකොට පේනවා කට්ටිය මෝඩකම් කරනවායි කියලා. වැරද්දට යනවා අත පුච්ච ගන්න හදනවා. මෝඩෙක් වගේ හිටපන් කිව්වට කවුරුත් අහන්නේ නැහැ. ඒගොල්ලන් ඕනේ වැරද්ද. ඒගොල්ලන් ඕනේ අමාරු වැටෙන්නේ. ඉතින් උනම් කරවන හිටපන්. මේ ලෝකෙ ඔක්කොම හරි පැත්තට යොමු කරන්න ඕනේ. සියල්ලට සාධාරණ ඉෂ්ට කරන්න ඕනේ තියා. තමන්ඩව සංකාර උපේක්ෂාවක් නැති කලබලකාරයෝ තමයි මේ අනුන්ගේ ප්‍රශ්න වලට ඇඟිලි දාලා ගොඩ පිටක දොරක දෙන්න ගිහිලා අරකත් අනලා තමනුත් අනාගෙන ගෙදර ගිහිලා ගෑණිතුමුත් බැනුම් ගන්නවා. මේ ලෝකෙට ප්‍රකාශ කරන්නේ කියලා. උපේක්ෂාව තියෙන එක දන්නවා මෙවැනි සීරුමාරු තැනකදී මම සංස්කරණයක් ඇති නොකර, ඇඟිලි ගැසීම් නොකර, චේතනා පහළ නොකර, උපය උපාදාන චේතතා අදිඨාන අபிස අනුසය අනුසය අනුසය අත්තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ අනාභිරත සංඥා මේ ලෝකයේ පිළිබඳව යම් කිසි කෙනෙකුට චිත්තක්ෂණයකට හෝ අභිරමණය කරන්න නැතුව ඉන්නවනම් මේ ලෝකයෙන් අඟහරු ලෝකයට යන එක නෙවෙයි කියන්නේ මේ ලෝකයේ විසී උපයෝපාදාන තියෙනවා යම් කිසි තැනකට ලං වෙනවා අල්ල බදා ගන්න ගතිය තියෙනවනම් චේතනා තියෙනවනම් අදිඨාන තියෙනවනම් අභිෂේ අනුසේ තියෙනවනම් ඒක නැතුව හිටපක් ඒ කියන්නේ මේ මතුවෙන දේ පිළිබඳ විනිශ්චය කරන්න යන්නේ සංස්කරණය කරන්න යන්නේ ඔය මතුවෙන්නේ හේතුඵල ධර්මයක්. ඔබ දැක්කට මොකද පොට්ටෙක් වගේ හිටපන්. ඇහුනට මොකද බීරෙක් වගේ හිටපන්. පැසත්ටි යන්නේක් වගේ එහෙම නැත්නම් තවත් පැත්තෙන් කියනවා. දැකපුවාම දැකන තැනින් නතර කරපන් ඕක ගැන කතන්දර ගොතන්න එපා. සංස්කරණය කරන්න එපා. ඇහුනට පස්සේ කත කතා කතා කරලා එක එකට කී කිය විදින්න යන්න එපා. ඒ මිනිසුන්ට ඇහිලා ඇති උඹ විතරක් නෙමෙයි ඔතන ඇහිච්චේ නැතර කරපන්. දැනුච්ච දේ දැනෙන එකෙන් නැතර කරපන්. කල්පනාව කල්පනාවෙන් නැතර කරපන්. ඒකට කියනවා ශික්ෂාවේ ඉහළම කෙලවර. මේ කල්පන මේ ශික්ෂාගරු කරන්නේ කය වචන දෙක නෙවෙයි හිත. කමඨාන් සුද්ධ කරනකොට අපි භාවනා කරගෙන යනකොට අපිට කයට හිත ආපු ගමන් කයේ নানা ආකාර හොල්මන් මතුවෙනවා. කිසිම දෙයක් බලාපොරොත්තු වෙච්ච ඒවා නෙවෙයි. ඒකට මේ යෝගාවචරය කලබල වෙන්නේ නැතුව මේ මතුවෙච්ච හොල්මන් මේ මතුවෙච්ච අනාපේක්ෂිත දේවල් සතිය නිසා පහළ වෙච්ච දෙයක්ද නැත්නම් සතියට අරියාදුවට පහළ වෙච්ච දෙයක්ද කියන එක දැනගන්න තරම් යෝනිසමස්කාරයේ තියෙනවනම් එක සැරයක් දෙසරයක් කමඨාන් සුද්ධ කරනකොට යාට Tamanටම වාර්තාව ලියන්න ඉස්සෙල්ලම හිතා ගන්න පුළුවන් මේ භාවනාවෙන් ඇතිවෙච්ච මේ කූපිදා කරන ගතිය, පැද්දෙන රැම්බෙන ගතිය, ආලෝක පහසුකම් අපහසුකම් සතිය නිසා ආපු දෙයක් නම් ඉවසන්න. තව සතිය වඩන්න මේක අරමුණු කරන්න. මේක නිමිත්තක් කරගන්න. එතකොට තමන්ට ඒකම පිටක් කරන ඉදිරියට යන්න පුළුවන්. මේ එන එකක් හැම එකක්ම කරදරයක්, බාධාවක්. කිව්වොත් එහෙම ලැබෙන ප්‍රතිඵලය යාර දරා ගන්න බැරි වෙනවා. බුදුචාන්දර කියනවා උණ පඳුරක මල් පිපිච්චාම පොතුහර ගහක මල් පිපිච්චාම ගහ වනසනවා. තච්චසාරංව තම්පල. නැත්තම් අසිතතියෙකුට ගැප් ගත්ත ගමන් ප්‍රසූතියේදී මැරෙනවා. ඒ වගේ තමයි අයෝනිසෝමනසකාර තියෙනට යෝගාවචරයට භාවනා ප්‍රතිඵල ලැබිච්ච ගමන් පිස්සු හැදෙනවා. ඔළුව නරක වෙනවා. ඒ ප්‍රතිඵලයක් බව දන්නේ යායේ කරදරයකට ගන්න. හැබැයි ඒක ඒ බුදුමි ස්වාමීන් වහන්සේ පණ්ඩිත ස්වාමීන් කියනවා ඒක ගෝලයාගේ දෝෂයක් නෙමෙයි ගුරුන්නාන්තගේ දෝෂය. කමඨහන් සුද්ධ කරන කමඨහන් දෙන ගුරුන්නාන්සේ 100ක් වගේ කියන්න ඕනේ කාට හරි මේක තාම තේරිලා නැත්තම්. නිසා ඒගොල්ලෝ කරන්නේ නැවත නැවතත් කතා කරලා කතන්දර කියලා දීලා කමටහන ලියන්න ඇරලා නැවත කියලා දෙන ඕක නත් ඔය ඔය පරිප්පුව ගන්න නැතුව උතරින් යහට යන්න එපා ලැජ්ජ වෙන්න එපා නැවත ලියපන් නැවත ලියපන් ලියලා හදාගනින් කියනවා මිස එහෙම කට්ටිය පහත් කළා සලකන්නේ නැහැ. මොකද මේ කෙනා ඉන්නේ දැනටම ඔය කාම ලෝකේ නෙවෙයි. ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. නමුත් මෙතන තියෙන ගැඹුර, මෙතන තියෙන සියුම්කම, මෙතන තියෙන ගැඹීරත්වයේ තේරුම් ගන්න මේ කාම ලෝකේ තෝතෝ වරපල කියන රණ්ඩු කරන අතර මේක කියන්න බෑ. භාවනා කරලා විනාඩියක් දෙකක එක දණක ඉන්න ඕනේ සතිය පිහිටවන්න ඕනේ කියන එක දන්නේ නැති කෙනෙක් එක මේක කියන්නත් බෑ. ඒ ඔක්කොම කරපු එකනට මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ලැබෙන හැම භාවනා ප්‍රතිඵලයක්ම සරල භාෂාවෙන් කියන යෝගාචරය කරදරයකට ගන්නවා. ඒ මොකද මේ හැම ප්‍රතිඵලයකින්ම මම නැති කරනවා පොඩ්ඩක්. මාන්නේ නැති කරනවා පොඩ්ඩක්. තෘෂ්ණාව නැති කරනවා. ඉතින් යෝගාචරයේ තෙන්නේ මේ අතේ තියෙන දේවලි ටිකක් අතපල්ලේ වැටෙනවා වගේ, පර්ත කෙහිල්ල වල සල්ලි බීමට වැටෙනවා වගේ, ගිනාපු ටිකවත් දැන් නැහැනේ. එන්න එන්න නැති වෙනවනේ කියලා. යෝනිසෝමනස්කාරයේ තියෙනවා නම් තේරෙයි මේ හැලෙන්නේ කෙලෙස්. එnde ende ende ende අර බය තියෙන தත්ත්වේ, සැක තියෙන தත්ත්වේ, ඒකාකාරී தত্ত্বය විරාගය කියන නමට හේතු කරනවා. එහෙම නැත්නම් සර්වචනන්සේ නම් කීපයක් දෙනවා. මේ පාළු ගතියට, තනි ගතියට, කම්මැලි ගතිය එනකොට මේකට හුදේ කලාව කියලා නම මාරු කරන්න කියනවා. නඩුවක් දාන්න කියනවා මම මෙතෙක් කල් පාළුව කියලා කියූප එක අදපටන් හුදේ කලාව නම් කියන්නේ විනිශ්චයකාරතුමන්ගෙන් අවසරයක් ඉල්ලනවා. විවේකී කියලා නමක් දාගන්න. විස්රාමයේ කියලා නමක් දාගන්නවා. එනකොටම තේරුම් ගන්නවා දැන් මේ එන්නේ හුදේකලාව. මේ එන්නේ විවේකේ. මේ එන්නේ විස්රාමයේ කියලා ඒ සුබපැත්තෙන් බැලුවොත් භාවනා පිමි දෙකකින් ඉදිරියට පයින්නවා. අයියෝ කම්මැලි අයියෝ නිදිමතයි අයියෝ ඔළුව වෙනවා අයියෝ කහපාටක් ආවා අයියෝ නිල් පාටක් ආවා කියලා කියන්නේ එක ගිය ගමන් පිටිපස්සෙන් පිටිපස්සට දුවන පඹයක් අටවලා තියෙනවා දැකලා පඹයට බය දුවන හිවලෙක් වාගේ එළවලු කොටුවේ හඳුනන්නේ එයා. මෙන්න මේ වෙනස මෙන්න මේ මායාව මේ සංඥාව නිසා ඇති වෙන වෙනස දැනගන්න කොච්චරක් අපේ රුචි අරුචිකම් පාවා දෙන්න වෙයිද කොච්චරක් අපේ පෞරුෂත්ව ලක්ෂණ පාවා දෙන්න වෙයිද කොච්චරක් අපේ සංසාර ගති පාවා දෙන්න වෙයිද කොච්චරක් අපේ ඇබ්බැහි පාවා දෙන්න වෙයිද අන්නේ පාවා දීම හරහා තමයි අපිට මේ උපේක්ෂාව මතුවෙන මතුවෙන සංස්කාරයන් વિશે විනිශ්චය නොකර එන දෙයට එන්න දීමෙන් ඇති වෙන මේ සංඛාර උපේක්ඛාවට යනකොට ඒ යෝගාවචරයට අවශ්‍ය කරන යෝනිසෝ මනසිකාරේ පෙර නොඇසු නොවිරු ධර්මයක් අවබෝධ කරගන්න කියලා බුදුජානනාංශේ සතිපට්ඨාන සූත්‍රයේ කියන්නේ ධම්මචක්කපවත්තන සූත්‍රයේ කියනවනේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කමුදපාදි ඥානමුදපාදි පඥාවදපාදි විඥාවදපාදි ආලෝකෝ උදපාදී ඒතකොට කට්ටිය නීති. ඒක නිසා බෙරේ කරන බූම් ගාලා මගුල් බෙරේ ගන්නවා. මොකද නැත්තම් අර පදේ කියනකොට කට්ටිය දොයි. මොකද කැමති නෑ අහපු නැති දෙයක් අහන්න. කැමති නෑ මේ ශීෂ්ටීට යන්න. ඕක කියන්නේ මධ්‍යම රාත්‍රියේ. ප්‍රතිපත්තා මේ ධම්මචක්කපවත්තන කියන්නේ. ඒ වගේම භාවනාවෙත් මැදට යනකොට තමයි කම්මැලිකම එන්නේ. මෙන්න මේ බය මේ සැකේ මේ වෙනුවට යොන්සුමංචකාරය පහළ වුණොත් ඩයිනමයිට් එකක් පත්තු කරා. එතකොට තේරෙනවා ඉස්සරහට යන්න යන්න මොන මොන වේශ මම පාගෙන ආවත් මොන බහුරෝකෝලම් බෑවත් ඒ නොසලී සිටි මහරහා ඒ නොසලී සිටි බෙන්ඩෝර යෝන්සුමංචකාරය අර බයටවත් නෝන්ජල්කමට වක්වත් නෙවෙයි. බලාන හිටියොත් නිවන ඉච්චරම දුර නැහැ. ඒ නිසා බැලුවොත් පහුගිය දවස් 7-8 දිස් මෙහි කරපු භාවනා වැඩමුළුවේදී ඇතිවෙච්ච ප්‍රශ්නවල පේන තියෙනවා සෑහෙන වර්ධනයක් පේන්න තියෙනවා. එක එක වෙලා පොඩ පොඩ සුද්ධ කරන කට්ටිය ඉදිරියට යනවා. හැබැයි තාමත් තියෙනවා දෙකට දෙතාවරන හිත ඒ දෙකට දෙතාවර හිත එන්නෙම රුචි අරුචිකම් අල්ලගෙන නෑ තාම. මේ රුචි අරුචිකම් වල රුචිට ප්‍රිය කරණත් එපා අරුචිට ප්‍රිය කරණත් එපා ගමන මත් වෙන්නේ ගමන අන්දමන්ද වෙන්නේ ගමන මොහා කරන්නේ මේ රුචි අරුචිය පහළ වෙච්චාම රුචි අරුචි දෙක නැතුව සංස්කාරයන් විසින් උපේක්ෂාව ඇති කරගන්න නම් මේ පිළිසර කිසිම බාහිර දෙයක් වැඩිපුර අවශ්‍ය කරන්නේ නැහැ. ඔය තියෙන පිටත් ඇති, ඔය තියෙන අත්දැකීමත් ඇති, ඔය තියෙන දැනුමත් ඇති. ඒත් මතුවෙන මතුවෙන හැම එකකදීම විනිශ්චය නොකර ඉදිරියට යන්න. එහෙම නැත්නම් අභීතව නුණ දෙන්න. එහෙම නැත්නම් මේකට ලෑස්තිලා යන්න. එහෙම නැත්නම් මේකට අවශ්‍ය කරන යෝනිසෝ මනසකාරය. මේ ධර්ම දේශනා නිසාවත් පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා අපි නතර කරනවා. ශිළු දිනාට මේක පෙර ගමනක් පූර්වාංගමයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.